උතුම් දේ ලියවෝ ගෞරව සම්ප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ මේ මෑතක මට කියවන්නට ලැබුණා කෙටි කතා එකතු දෙකක්. ඉන් එකක නම ආදරණීය උණ්ඩයක්. මම දන්නේ කොහොමද මේ උණ්ඩයක් ආදරණීය වෙන්නේ කියලා. අනිත් කෙටි කතා එකතුවේ නම සම්මානය. මේ සම්මානය නැමැති කෙටි කතා පොතත් ආදරණීය උණ්ඩයක් නැමැති කෙටි කතා පොතක් යන දෙක තමයි අද අපි ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මේ කෙටි කතා සංග්‍රහ දෙක බැලුවහම වචනේ නියම තේරුමෙන් එහෙම නැත්නම් වචනේ පරිසමාප්තාර්ථයෙන් කියලා අපි කියනවා මේවා කෙටි කතා. මේ වර්ගයේ කෙටි කතා ලියපු ලෝක කෙටි කතා කරුවන් ඉන්නේ බොහොම ටික දෙනයි. ඒ නෙක්කෙනෙක් මට මතක් වෙනවා අර්නස්ට් හැමින්වේ. ඔහු ලිව්ව කෙටි කතාවක් very short story. ඇත්ත වශයෙන්ම මේ කෙටි කතාවක් බොහොම සිංගිති කතාවක්. හැබැයි ඒකේ ලොකු ගැඹුරු ප්‍රකාශනයක් තියෙනවා මානසික අර්ථයක් තියෙනවා. ඉතින් අපි බලමු අද අප හඳුන්වා දෙන මේ ආදරණීය උන්දයක් කියන කෙටි කතා පොතෙත් සම්මානය නැමැති පොතේ තියෙන කෙටි කතාත් කොයි ආකාරයේ කෙටි කතාද? ඒකේ ප්‍රමාණයෙන් කෙටි වුණාට සමහර විට ඒකේ තියෙන අන්තර්ගතය සමහර විට ගැඹුරු වෙන්න පුළුවන්. ඒ නිසාම මම ආරාධනා කළා ඒ කෙටි කතා රචකයව කැඳෙව්වා. ඔහු අපිට පෙරවදනට අමුත්‍යකුත් නෙමෙයි. ඔහු කලිනුත් කාව්‍ය සංග්‍රහයක් ලියලා පළ කරපු වෙලාවේ අපි ඒක පෙරවදන වැඩසටහනින් හඳුන්වා දුන්නා. නැවත වඩිනු මැන කියන කාව්‍ය සංග්‍රහය 2006 අවුරුද්දේ. ඔහු ජයන්ත පලිහ වඩන. ජයන්ත මාධ්‍ය ශිල්පයේ කෘතහස්ත කෙනෙක්. ඉතින් ජයන්ත ඇවිල්ලා ඉන්නවා. මම කැමති අහන්න ඔබේ මේ පොද්දක ගැන කතා කරන්න ඉස්සෙල්ලා ජයන්ත ඔබ කොහොමද මේ නිර්මාණකරණයට විශේෂයෙන් කාව්‍යකරණයට මේ ප්‍රබන්ධකරණයට මුලින්ම පියුස්නේ ඒක සමහරට පාසල් බිල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පසු කාලෙක වෙන්න පුළුවන්. කවුද ඔබට මේ ආවේශය, ආభాෂය නිර්මාණාත්මක ආලෝකයේ දුන්නේ? එතනින් අපි පටන් ගමු. මෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මට මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් කරුණාරත්න අමරසිංහ මහත්මයා ඇතුළු සියලු දෙනාට මුලින්ම මම ලේඛන කලාවට යොමු වුණේ මම පුවත්පත් වලට ලිපි ලිව්වා බොහෝ වෙලාවට ඒවා පළවුණේ නැහැ. නමුත් අපේ නිවස ආසන්නයේම සිටින චන්සිරි දොඩංගොඩ ලේඛකයාට මම ගිහින් දුන්නාම ඔහු තමා මගේ මුල්ම ලිපිය පළ කරේ. ඒ ලිපියේ යම් යම් අඩුපාඩු තිබුණා. ඒවා කපලා කොටලා ඒවා හදලා ඔහු විසින් ඒ ලිපිය පළ කළා. ඉතින් මට සන්තෝෂයක් දැනුණා පත්තරේ මගේ නමින් ලිපියක් පළ වෙනකොට. ඉන් පස්සේ මම දිගටම ජාතික පුවත්පත් ඇතුළු සියලු පුවත්පත්වලට ලිව්වා. ඒව පළ වුණා මොකද ඔහු මට ලියන විදිහ කියලා දුන්න නිසා ඉන්න අනතුරුව තමයි මම කාව්‍ය සංග්‍රහයක් ලිව්වේ. ඒ කාව්‍ය සංග්‍රහයත් ලියලා මම දොඩංගොඩ මහත්තයාට ලබා දුන්නාන් පස්සේ ඔහු ඒකේ අඩුපාඩු හදලා දුන්නා. ඊට පස්සේ මේ වැඩසටහනේදී මේත් ප්‍රචාරය වුණා ඒ සම්බන්ධ වැඩසටහනක් පැවැත්තුවා. ඉන් අනතුරුව තමයි මම කෙටි කතා කරන්නට පිවිසෙන්නේ. මොකද දොඩංගොඩ මහත්තයා මට කිව්වා ඔයාට කෙටි කතා ලියනවා නම් එයා කැමතියි කියලා. ඉතින් එතනින් පටන් ගත්ත කෙටි කතා තමයි මම අද වෙනකනුත් ලියන්නේ පුවත්පත් වලට ලිපි සපයන්නේ. ඔහුගේ උපදෙස් සහ මඟ පෙන්වීම ලැබුණු නිසා නමුත් අවාසනාවන්ත ලෙස ඔහු අප අතරින් වියෝ වුණා මෑතකදී. ජයන්ත ඉතාම හොඳයි සංස්කෘතික දොඩංගොඩ සූරීන් ගැන මතක් කිරීම මොකද ඔහු ක්ෂේත්‍ර කිහිපයක නිර්මාණ ශක්තිය තිබිච්ච කෙනෙක්. ඒ වගේම කෘතහස්ත පුවත්පත් කලාවේදී කැඩියට ආධුනිකයන් හුඟක් අතු දුන්න කෙනෙක්. ඔහුගේ අකල් වියෝව අත වශයෙන්ම විශාල පාඩුව. හොඳයි යන්ත දැන් ඔබ පටන් ගත්තේ කවියෙන්. එහෙමයි. පන්තින් පටන් ගත්තේ. ඊට පස්සේ තමයි මේ කෙටි කතා රචනයේට ඉවිසුනේ. දැන් ලෝක සාහිත්‍ය විචාරකයන්ගේ විශේෂයෙන් අපේ රටේ ਵਿਚාරකයන්ගේ අතලොස්සකගේ වගේ අදහසක් තියෙනවා මේ පද්‍යය එහෙම නැත්නම් කවියයි කෙටි කතාවයි කියන මේ රචනා විශේෂ දෙකම සාහිත්‍ය රචනා විශේෂ දෙකම අන්‍යෝන්‍ය වශයෙන් බොහෝම ළඟ නෑකම් තියෙන රචනා විශේෂ දෙකක් කියන මතය තියෙනවා. ඒක බටහිර නම් හුඟක් කාලෙකින් නම් තියෙන මතයක්. විශේෂ ගණේ හිටි කතා කරලා ඒ පිළිබඳව කතා කරලා තියෙනවා කවියොත් කතා කරලා තියෙනවා අපේ රටේ ਵਿਚාරකයන් ඒ ගැන බොහොම අඩුවෙන් කතා කරලා තියෙන්නේ කොහොම හරි මම කැමති ඔබගෙන් අහන්න ඔබ කවියෙන් පටන් ගන්න දැන් කෙටි කතාවට ඇතුල් වෙලා කෙටි කතා ලියමින් ඉන්නවා දැන් කවිය පිළිබඳ ඔබේ අත්දැකීම කෙටි කතාව පිළිබඳ ඔබේ අත්දැකීම සසඳනකොට මේ කලාවන් දෙක පිළිබඳ ඔබ කොහොමද හිතන්නේ ජයන්ත? කවිය ගැන හිතුවොත් ඇත්තරම කවිය අතිශය අපහසු කලා මාධ්‍යයක් මම හිතන විදිහට ලියන්න කරන්න කෙටි කතාවත් එහෙමයි මොකද අපි කවි 10ක් ලිව්වොත් දස දෙනෙක් කියවන්නේ සමහර කවි වලට සමහර අය කැමති නැහැ සමහර කවි වලට සමහර අය කැමති කෙටි කතාවත් එහෙමයි නමුත් අපි අනිත් නවකතා චිත්‍රපටි ඕන එකක් ගත්තාම ඒවා මුල සිට අග දක්වා ඕන කෙනෙකුට රස විඳින්න කියවන්න බලන්න පුළුවන් නමුත් කෙටි කතා සහ කවිය තියෙන්නේ ඒ කතාව හෝ කවිය එතන ඉවරුණාන් පස්සේ අපි වෙනත් මානසිකත්වයකට පාඨකයා වැද ගන්නට වෙනවා නැවත ඒක කියවන්න රස විඳින්න. ඉතින් ඒ අතින් බලද්දි මම හිතනවා මේ දෙක නෑකම් වගේම මේ දෙකම නිර්මාණාත්මක වශයෙන් තිශය අපහසු කාර්යයන් කියලා අනිත් ඒවට සාපේක්ෂව. ඔව් හොඳයි. ඔබ මේ එක කෘතියක් හඳුන්වලා තියෙනවා ආදරණීය කුණ්ඩයක් කියලා. අපි ඒකෙන් පටන් ගමු. දැන් මේ ආදරණීය උන්ටයක් නමින් හඳුන්වලා තියෙන කෙටි කතා පොතේ අතුල් කරලා තියෙන මේ කෙටි කතා ගැන අපි පොඩ්ඩක් විග්‍රහාත්මකව කතා කෙරුවොත් දැන් ඔබට කොහොමද පැහැදිලි කරන්න පුළුවන් දැන් මේ සංග්‍රහ දෙක ඔබගේ නෑඹුල් කෙටි කතා සංග්‍රහ දෙක නේ. ඔව් එතකොට දැන් මේ ආදරණීය උන්ඩයක් නමින් හඳුන්වන පොතේ ඇතුළත් වෙලා තියෙන කෙටි කතා ගත්තාම ඒ කතාවල ඔබ අනුගමනය කරපු කතා රීතිය. එතකොට ඒවට වස් වෙලා තියෙන ජීවන අත්දැකීම්. අන්න ඒවා සම්බන්ධයෙන් එකක් දෙකක් අරගෙන නිරතුන් හැටියට පැහැදිලි කෙරුවත් කමක් නැහැ. මොනවද ඔබට කියන්න තියෙන්නේ මේ පිළිබඳව? දැන් මම මුලින්ම මේක මාතෘකාවත් එක්කම ගත්තොත් ආදරණීය උණ්ඩයක් කියන කෙටි කතාව ප්‍රේමයට ජාතිය යට වෙන හැටි. ඒ කියන්නේ ජාතික තත්ත්වේ නිසා ප්‍රේමය ගිලිහෙනවා. ජාතිවාදය ඇවිල්ලා ඒ නිසා ආදරය යට වෙලා සුණු විසුල යන මාතෘකාවක් තමයි මම ගත්තේ. එතෙන්දී පෙම්වතා සහ පෙම්වතිය මුහුණ දෙන සමාජීය ගැටලු. ඒක තමයි ආදරණීය උණ්ඩයක් මූලික කතාව උනේ. ඊට පස්සේ දික්කසාදේ කියලා ඔගේ කතාවක් එන. ඒකෙත් එහෙමයි බිරිඳ සහ ස්වයංපුරුෂයා වෙන් වෙන්න උත්සාහ කරනවා. නමුත් ඒ වෙන් වෙන්න උත්සාහ කරන සාමාන්‍ය ගැටලු වලට එහා ගිහිල්ලා මම එතෙන්දී පිරිමියාගේ නැත්නම් ස්වයංපුරුෂයාගේ සමලිංගික සේවනය නිසා කියන ඒ මාතෘකාව අරගෙන ලිව්වේ මම මෙතෙන්දී ගොඩක් කලකට මේ කෙටි කතා පහම ලිවීමේදී භාවිතා කළ සරල භාෂා රීතියක් විශේෂයෙන්ම අපේ රටේ ඉන්න භාෂා ප්‍රවීණයන්ට වගේම සාමාන්‍ය ගැමි මිනිසුන්ටත් කියවන්න පුළුවන් සරල භාෂා රීතියක් මම මේ කෙටි කතාවේදී සහ අනිකුත් කෙටි කතාවලදී අනුගමනය කරා. ඔව් දැන් ඒ අදහස ඔබ කිව්වහම මට මේ වගේ ප්‍රශ්නයක් හිතට නැගුණා. ඒක ඔබෙන් අහන එක හොඳයි කියලා මට හිතෙනවා. දැන් ඔබ භාෂා රීතිය භාවිත කිරීමේදී මේ කෙටි කතා ලිවීමට ඔබ හිතුවා මේක උවතුන්ට වගේම ගැමි ජනයාට ඒ තරම් පොදුමට කියවල නැති නමුත් භාෂාව ගැන දැනුමක් තියෙන ඒ අයටත් පහසුවෙන් මේක වටහා ගන්න පුළුවන් විදිහට සරල බසක් තමයි ඔබ ප්‍රයෝගික කරගත්තේ කියන අදහස ඔබෙන් කියුනේ. එහෙමයි. ඔව්. දැන් එතෙන්දි මට අහන්න හිතට නැගිච්ච ප්‍රශ්නේ තමයි දැන් ඔබ මේ යම් යම් මනුස්ස චරිත අරගෙන ඔබ මොකක් හරි ජීවන අත්දැකීමක් කලාත්මකව නිර්මාණාත්මකව ප්‍රකාශ කරපු දේවල් තමයි මේ කෘති. එහෙමයි. දැන් එතෙන්දී අපේ අරමුණ වෙන්න ඕනේ රචක හැටියට, ලේඛක හැටියට කියවන පාඨකයාගේ පහසුව සඳහා වටහා ගැනීමට පහසු වන පහසු වීම සඳහා සරල භාෂාවක් උපයෝගී කර ගැනීමද අර ඔබ නිර්මාණාත්මකව ඉදිරිපත් කරන නිර්මාණයෙන් ඉදිරිපත් කරන ඒ ජීවන අත්දැකීමට උචිත වෙන භාෂාව උපයෝගී කර ගැනීමද ඒ පිළිබඳ මොකද ඔබ හිතන්නේ? ඔව් අනිවාර්යයෙන්ම නිර්මාණයට අදාළ වන උචිත භාෂාවක් අපි ප්‍රයෝජනට ගන්න ඕනේ. ඔබතුමාගේ අදහස මම අනිවාර්යෙන් පිළිගන්නවා. නමුත් එතන පොඩි ගැටලුවක් උද්ගත වෙනවා සමහර අපි බහුශෘත කියලා හඳුනන වචන සමහර තැන්වලදී භාවිතා කරපුවාම සරල සාමාන්‍ය මිනිසාට එවැනි දේ තේරුම් ගැනීමේ අපහසුාවක් තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ දෙකම සමබරව යොදා ගත්තාම අපි කියන නිර්මාණය පාඨකයාට හොඳින් වැටහෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් මේ ආදරණීය උන්ගයක් කියන පිටිකතා පොතේ කතා පහක් ඇතුළත් වෙලා තියෙන්නේ නේද? ඔව්. දැන් ඒ කතා පහේ ප්‍රධාන කතා වස්තු ප්‍රේමය එහෙම නැත්නම් වෙන වෙන චෛතසික ප්‍රශ්න තව මිනිසුන්ගේ ගැටුම් ඒ වගේම අමුතු අමුතු ගති පැවතුම් තියෙන මනුෂ්‍ය චරිත මේ වගේ විවිධ ආකාරයේ චරිත තියෙන්න පුළුවන් මේ කතාවට ඇතුළත් වෙලා. දැන් ඒකට ඇතුළත් කතා පහ ගත්තාම අපි යමුකෝ ප්‍රේමය පිළිබඳ ඔබේ අත්දැකීම ඔබ ඒකෙන් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඒවා සමහර විට ඒක ඔබේ පෞද්ගලික අත්දැකීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාගේ හරි අත්දැකීමක් වෙන්න ඔබ අසා දැනගත්ත. එහෙම නැත්නම් කියවලා දැනගත්ත අත්දැකීමක් වෙන්න පුළුවන්. ඔව්. අනිවාර්යයෙන්ම තමන්ගේම අත්දැකීමක් වෙන්න ඕන නෑනේ. ඔව්. දැන් ඒ බඳු අත්දැකීමක් කොහොමද ආදරණීය මුණ්ඩයක් පොත ගැන කතා කරනකොට ඒකේ තියෙන කතා ලිවීමේදී ඒ අත්දැකීම කොහොමද මුලින්ම ඔබේ හිතට ආපු ඒ චින්තාව ඒක කොහොමද නිර්මාණයක් බවට හැරෙන්නේ ඔබේ අත්දැකීම අනුව ඒක පොඩ්ඩක් පැහැදිලි කරුවොත් අපේ ආධුනික පිටි කතා කරුවන්ට ප්‍රයෝජන වෙයි කියලා මට හිතෙනවා. මෙහෙමයි සාමාන්‍යයෙන් මම මේකේ කතාව අපිට අත්දැකීමක් වුණයින් පස්සේ යාළුවෙක්ගේ හෝ අපේ හෝ අත්දැකීමක් වුණයින් පස්සේ ඒ පෞද්ගලික අත්දැකීම රටේ රටේ සමාජයේ තියෙනවද කියලා පොඩ්ඩක් විපරිමෙන් බලන්න වෙනවා සමහර අවස්ථාවලදී. ඊට පස්සේ ඒ අපි බලන සමාජයේත් ඒක තියෙනවා කියලා අපිට දැනුණොත් ඒක නිර්මාණයකට යොමු කරගන්න එක හරි පහසුයි. සමහර පෞද්ගලික අත්දැකීම් තියෙනවා ඒවා අපි හිතනවා අපිට විතරයි කියලා. නමුත් ඒක විශාල අත්දැකීම්. දැන් විශේෂයෙන්ම අද අපේ රටේ කතා වෙන මේ ಜಾති ආගම් වාද පිළිබඳ මාතෘකාව ඒක දැන් අද රටේ පොදු තත්ත්වයක් වෙලා තියෙනවා. නමුත් ඒවට මිනිස්සුමනේ සම්බන්ධ සම්බන්ධ වෙනවා. නමුත් අපි හැම කෙනෙක්ම දන්නවා විවාහයකට ගියාම මිනිස්සු හොයන්නේ බාහිර දේවල්. ඒ කියන්නේ ජාතිය හොයනවා, ආගම හොයනවා, කුලය හොයනවා මේ ආදී දේවල්. සමහරවිට අපි හිතනවා ඒක පෞද්ගලික අත්දැකීමක් කියලා නෑ. අද අපේ රටේ ඒක මහා දරුණු ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා මේ මෙවැනි කාරණා. ඉතින් අපිට නිර්මාණකරණය හරහා අන්තවාදී පිරිස මුදව ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක වටිනවා කියලා. ඉතින් ඒවැනි අත්දැකීම් අපි හැමතිස්සෙම පාරේතොට යනකොට කන්නට ඇහැට දා ගන්නවා නම් නිර්මාණකරණයට පහසුයි. ඒ කියන්නේ ජීවන අමුද්‍රව්‍ය බැලු බැලුවත් තියෙනව නේද? තියෙනවා. එහෙම අනිවාර්යයෙන්ම. අපේ නිරීක්ෂණය තියෙනවා නම් ඒවා අනන්තවත් හොයාගන්න පුළුවන්. අපේ ගෙදර වුණත් අපිට දැනක වුණත් සමහරවිට අපි ආශ්‍රය කරන විවිධ පුද්ගලයෝ හරහත් මම මේකේ රාජ්‍ය සේවය ගැන ලියලා තියෙන ඒ රාජ්‍ය සේවෙත් අපේ ආයතනයේ හිටපු ප්‍රධානියෙක්ගේ ගතිගුණ තමයි ලියලා තියෙන්නේ. ඒත් ඉතින් මිනිස්සුම තමයි. මිනිස්සුම තමයි. මිනිස්සුම තමයි. හොඳයි මේ දැනට ඔබේ සම්මාන පොත ගැන අපි කතා කරමු. දැන් ඒකට ඇතුළත් වෙලා තියෙන කතා අරගෙන අපි මේ විමර්ශනය කළොත් එහෙම ඔබගේ මේ ආදරණීය උණ්ඩයක් පොතේ තියෙන කතයි මේ කතයි සැසඳුවාම මොනවද ඒවා තියෙන මේ සමානකම් අසමානකම් මොනවද තියෙන්නේ ආදරණීය උණ්ඩයක් කෙටි කතා සංග්‍රහයේදී බොහෝ වෙලාවට මම උත්සාහ කරේ සමාජයේ යම් තැනක වැරද්දක් තියෙනවා නම් ඒක මේ විදිහයි කියලා පෙන්වන්න මම උපරිම උත්සාහයක් ගත්තා සම්මානයේ කෙටි කතා එනකොට සමහර කෙටි කතා සත්‍ය සිදුවේ සත්‍ය සිදුවීම් කියන්නේ මේකේ සම්මානයේ කෙටි කතාව ගත්තොත් මම දන්න ගුරුවරයෙකුට සම්මානයක් ලැබුණා. ඒක ඇත්තම කතාව. ඉතින් ඔහුගේ සම්මානය ගැන හොයද්දී ගෙදර නෝනා විසින් ඒ සම්මානය පොඩ්ඩක් පැත්තකට විසි කළා එහෙම වෙන තැනක දාලා තිබුණා. ඉතින් ඔහුට ඒ දුක දරා ගන්න බැරුව ඔහු පොඩ්ඩක් අසනීපත් වුණා. නමුත් ඒ ඒ කතාව මම එහෙමම ලිව්වේ නෑ. ඒක ගුරුවරයාටත් ඒක හරි නැති නිසා. නමුත් මම ඒක අවසානයේ සම්මානය දොර හුළඟට යනවාට තිබ්බාය කියන තැනින් නතර කළා. ඉතින් ඇත්තටම ඒකෙන් මම අදහස් කරේ ලංකාවේ මේ සමාජයේත් අපිට පෙර සමාජයේත් මම දන්නේ ඉදිරියට කොහොම වේද කියලා. නමුත් ලේඛකයාට දක්වන සැලකිල්ලේ අඩුකම ප්‍රකාශ කරන තමයි මම ඒ කෙටි කතාව මූලික කරගත්තේ. අනිත් කාරණාව පිටියන අම්මා වෙත ලියමි කියලා අපේ පන්සලක හාමුදුරු නමකට වෙන අසාධාරණ සිදුවීමක්. ඉතින් නමුත් ඔහුට සත්‍ය එලි කරගන්න බැරි වෙනවා අවසානයේ. ඉතින් මෙවැනි සමාජයේ තියෙන සමහර දේවල් අපි අපේ ඇස්වලට පේන්නේ වගේ ඉන්න තැනක අද අපේ සමාජයේ තියෙනවා. ඉතින් අපේ නිර්මාණකරුවෝ ලේඛකයෝ හැටියට ඒව පිළිබඳ ලොකු අවධානයකින් ඉන්නවනම් මම හිතන්නේ ඉදිරියට සමාජය තව තවත් හොඳ වෙයි කියලා මම හිතනවා. ඔව් ඔබ අර සම්මානයේ හිටි කතාව ගැන කිව්වහම මේ අපේ අත්දැකීම මතක් වුණා. අපේ රටේදී හිටියේ ඉතාම කීර්තිමත් ගීත රචකයෙක්. ඒ වගේම නිවේදකයෙක්. ඔහු ගුවන්විදුලියට සම්බන්ධයි. ඔහුගේ චිත්‍රපට ගීතයකට සම්මානයක් ලැබුණා. ඔව්. ඒ කාලේ අපි දවසක් ඔහුගේ ගෙදර යනකොට ඔහු ඒ සම්මානය තියලා තුනේ ඔහුගේ කාමරේ දොර හුලකට එනවාට අඩේට අඩේට ඔව් ඔව් ඔව් අඩේ ඇටියට තමයි ඒක මේ අපේ බොහොමලාගේ මිත්‍රේ ඔහු ඒ සම්මානය දුන්නට අලුයමුළු කෙළපිඩක් හා සමානව තමයි ඔහේ සම්මානය දිහා බැලුවේ. ඒ බඳු ආකල්ප තියෙන මුහුකුරාගේ ජීවිත තමයි බුද්ධිමත් අයත් ඉන්නවා. සමහරු සම්මාන මට මේ මේ මැරෙනවනේ. ඔව් ඔව් ඔව් ඔව් මැරෙනවා. ඉතින් සමහරට ඔබ අර කතාවට වස්තු කරගෙන තියෙන අත්දැකීම් ගත්තාම සමහර විට ඒ ඒ ලේඛකයාගෙන් ඔහුගේ නෝනට කවදාවත් සම්බන්ධ <laughs> ලැබිලා නැහැ. නැතේ. ඒ නිසා ඔව් සමහර විට ඇගේ චරිතය ඒ වගේ ගතුන් මනුස්ස චරිතනේ. චරිත. ඔව්. ඔව්. ඒ කියන්නේ අපි මිනිස්සු කියලා කියන්නේ වරදෙහි බැඳෙන සුළුකමක කියන තව තව වචන. ඔව්. ඔව් ඔව් ඒකේ ඒක තමයි දැන් එතන පෞද්ගලික අත්දැකීම. නමුත් දැන් ඔබතුමා කියපු එකත් එක්ක දෙන්නෙකුට ඒ දේ වෙලා තියෙනවා. එතකොට සමහරවිට තව අයත් එහෙම ඇති. අප්‍රමාණව ඇති. ඉතින් එතකොට අපි අර ඒක පොදු අත්දැකීමක් කරලා ලිව්වහම සමහර වෙලාවට මේ මගේ කෙටි කතාවේ ගුරුවරයාත් කියවන්න ඇති. ඉතින් ඔහුට දැනෙන්නත් ඇති. නමුත් අර අර කෙටි කතාවක තියෙන විශේෂය ඒකයි. දැන් මට ඒ කතාව නව කතාවකට ලියන්න බෑ. එතකොට ඒ මාතෘකා පොඩි සිද්ධියක් නේ. පොඩි සිද්ධියක් නිශ්චිතයි කෙටි කතාව ඉවර වෙනවා. දැන් ඔබගේ හොඳ වචනයක් කියුණා පොදු කරනවා කියලා. ඒ කියන්නේ දැන් සමහරවිට අපේ පෞද්ගලික අත්දැකීම් ඒ විදිහටම ලිව්වහම ඒක මොකුත් වටිනාකමක් නැහැ. වටිනාකමක් නැහැ. අපූර්වත්වයක් නැහැ. ඒක නිකන් වාර්තාවක් වගේනේ. ඔව්. ඒ කොහොමද ඒ අපේ අමු අත්දැකීමක්. අවුලෙද අමු අත්දැකීමක් කොහොමද මේ කාගෙත් අත්දැකීමක් බවට පත් කරන්නේ? නිර්මාණකරුවෙක් හින්දු සාහිත්‍ය ඔව් දැන් පොදු අත්දැකීමක් බවට පත් කරන්නේ ඒ අපි පෞද්ගලික අත්දැකීම ලබා ගත්ත ගමන් අපි චුට්ටක් පොඩි මහන්සියක් වෙන්න ඕනේ මේ අත්දැකීම ඒ ආකාරයෙන්ම නොවුනත් තව තැනක තියෙනවාද කියලා පොඩි නිරීක්ෂණයක යෙදෙන්න ඕනේ. සමහරවිට දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි දුම්රියේ බස් රථේ එනකොට ප්‍රමාද වෙනවා. ඉතින් ඒක අපි හිතනවා මේක මට විතරයි ප්‍රමාද වුනේ කියලා නේද? සමහරවිට අපි හොයල බලනනම් මිනිස්සු ලක්ෂයකට 1000කට ප්‍රමාද වෙමින් ඇති වෙනවා. ඉතින් අපි බලනවා අර පෞද්ගලික අත්දැකීම කොහොම හරි අර පොදු தත්ත්වයට ගෙනියන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයකට ගොඩනගා ගන්න. ඒ සඳහා මම හිතන්නේ ගොඩාක් වෙලාවට අපි අත්දැකීම් ලබා ගන්න ඕනේ, කියවන්න ඕනේ. සමහරවිට අපේ ගොඩක් අපේ රටේ මිනිස්සුන්ගේ මම දකින දෙයක් තමයි තව කෙනෙක් කියන එක අහන් ඉඳ අපිට පුරුද්දක් නැහැ. අපිම කියවනවා. ඉතින් තව කෙනෙක්ගේ දුක අහන් හිටියාම සමහරවිට ඒ දුක ඇතුලේ අපිට ඕන මාතෘකාව තියෙනවා. අපිට ඕන වස්තු බීජය තියෙනවා. සමහරවිට එයා ඒ දුක ඇතුලේ අපිට කියනවා එයාගේ ලොකු වචන වගේ. ඒ වචන අපේ නිර්මාණවලට වැදගත් වෙනවා. මම හිතන්නේ හොඳ නිර්මාණකරුවෙක් හොඳ කන් දෙකක් තියෙන, හොඳ ඇහැක්, හොඳ නහයක් තියෙන, ගඳ සුවඳ දැනෙන කෙනෙක් වෙනවා නම් පහසුයි. ඔව් අපේ වර්තමාන සිංහල කෙටි කතාව ගැන විමර්ශනය යොමු කෙරුවොත් එහෙම ඔබ කෙටි කතා කරුවෙක් හැටියට ඔබ මොකද හිතන්නේ වර්තමාන ඒ කියන්නේ දැන් ලියවෙන දැන් ලියවෙන තරුණ කෙටි කතා කරුවන්ගේ ඒ කෙටි කතා පිළිබඳ ඔබේ අත්දැකීම මොකක්ද? ඔව් ඇත්තටම මට කියන්න දෙන්නේ සමහර කෙටි කතාවල භාෂාවේ ලොකු ගැටලුවක් තියෙනවා සමහර කෙටි කතාවල අපි අර දකින උක්තාක්‍යත සම්බන්ධ අඩුකමක් තියෙනවා. සමහර අය කතා කරන භාෂාවෙන් කියලත් ලියපු කෙටි කතා කීපයක් මට කියවන්න හම්බෙලා තියෙනවා. නමුත් අර එහෙම නැතුව හරියට භාෂාව පාවිච්චි කරලා සිංහල භාෂාවේ රීති උක්තාක්‍යත සම්බන්ධකම් පාවිච්චි කරලා ඒ විදිහට ලියනවා නම් මම හිතන්නේ ඉස්සරහට කෙටි කතාව තව මිනිස්සු අතරට යාවි විශේෂයෙන්ම අපේ අනිත් නිර්මාණක කියන්නේ චිත්‍රපට ටෙලිනාට්‍ය මේවට කෙටි කතා යොමු වෙන අඩුයි මගේ මතකයේ නිවැරදි නම් නිධානය චිත්‍රපටිය කරන්න කෙටි කතාවකින් නමුත් මම දන්නේ නැහැ එතනින් එහාට අපේ ලොකු නිර්මාණ වලට කෙටි කතාව යොදාගත්තද කියලා කෙසේ නමුත් මම හිතනවා ඉස්සරහට කෙටි කතාව වර්ධනය වෙන්න භාෂාව සහ භාෂාව භාවිතා කරන ආකාරය අත්‍යවශ්‍ය අනිවාර්ය කටයුත්තක් විය යුතුයි කියලා. ඔව් දැන් භාෂාව ගැන කියනකොට මට ඒක කාරණයක් මතක් වුණා. ඇන්ටන් චෙකෝව් කියන්නේ රුසියානු ජාතික විශිෂ්ට ගණයේ හිටගතා නඩුවක ඇත්ත වශයෙන්ම ඔහු තමයි මෙතෙක් ආපු කෙටිකතා රීතිය. ඒ කියන්නේ මුල මැද මැද අග කියන කෙටිකතා රීතිය. ඊටම උපසන්න වගේ අයගෙන් තමයි ඒක හුඟක් ව්‍යාප්ත වුනේ. ඒක සම්පූර්ණයෙන්ම උඩු යටිගුරු කරලා හරියට මේ ජීවිතේ ගලාගෙන යනවා හා සමාන රීතියක් බවට ප්‍රතිගතාවපත් කළේ ඇන්ටන් චෙකෝව්. ඔහු වරක් කියලා තියෙනවා යම් කිසි කෙටි කතාවක වචනයක් කොහෙන් හරි ගැලෙව්වොත් ඒක කතාව ලියලා තියෙන භාෂාවේ වචනයක් කොහෙන් හරි ගැලෙව්වොත් එතනින් ලේ ගලනවා කියලා. අන්න එහෙම ප්‍රකාශ කරලා තියෙනවා. ඒක බොහොම මේ ගැඹුරු ප්‍රබල අදහසක්. ඒ අදහස ගැන මොකද ඔබ හිතන්නේ? ඔව් ඒක ඇත්තටම මේ මං දරන අදහස තමයි මගේ පෞද්ගලික අදහස තමයි කෙටි කතාව කියන්නේ අපේ ගෙදර පවුල වගේ කියන්නේ. මම ස්වාම පුරුෂයා බිරිඳ දරුවන් වගේ. ඔතනින් එක සමාජයක හරි ගැලවුණොත් ඒ පවුල හිස් අපේ. මරණය කියන පොදු සාධකය නෙමෙයි නමුත් ඒක හිස් වෙනවා. ඉතින් එතකොට ඒ වගේ තමයි මේ කෙටි කතාවේ භාෂාවත් අපිට එකක් එකක් එකක් එකක් ගලවලා ගන්න බෑ. එහෙම වුණොත් නිකන් සාමාන්‍ය ගොඩනැගිල්ලක් බවට පරිවර්තන. ඉතින් ඒ නිසා මම හිතනවා භාෂාව අත්‍යවශ්‍යයි. ඇන්ටන් චෙකෝව් ප්‍රවීණ ලේඛකයා සහ අපි ගරු කරන ලේඛකයා ඒ කියපු කතාව 100%ක්ම මම පිළිගන්නවා. විශේෂයෙන්ම අපි මුතු මාලයක් වගේ කියලා තමයි කෙටි කතාව බොහෝ අය හඳුනන්නේ. ඉතින් මමත් ඒ විදිහටම හඳුන්වන්න කැමතියි. හොඳයි. අද අපි ඔබට හඳුන්වා දුන්නේ පෙරවදන වැඩසටහනින් ජයන්ත පලිහවදන කෙටි කතා කරුවාගේ කෙටි කතා පොත් එකක්. එකක් ආදරණීය උන්දයක් අනිත් එක සම්මානය. ඒ පොත් දෙක ගැන අපි කළ සාකච්ඡාවේදී ජයන්ත පලිය වඩන ලේඛකයාණන්ගෙන් ප්‍රකාශ වෙච්ච අදහස් බොහොම වැදගත් හරවත් මම හිතන්නේ අපේ පෙරවදනාසන අසන්නන්ට ඒවා ප්‍රයෝජනවත් වෙයි විශේෂයෙන් අංකුර කැටි කතා කරුවන් නේනවා නම් ඔවුන්ට වඩාත් වැදගත් වෙයි අපි ප්‍රාර්ථනා කරනවා ජයන්තාටින් තව තවත් වටිනා කෘති බිහි වෙනවායි කියලා පද්‍ය වගේම කෙටි කතා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා පෙරවදනට පැමිණීම ගැනත් ඔබගේ මේ පොත් දෙක ගැන අපි කළ සාකච්ඡාවට සහභාගී වීම ගැන. ඒ වගේම මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට මට ආරාධනා කළාට මේ කාර්ය මණ්ඩලයට විශේෂයෙන්ම වැඩසටහන මෙහෙවපු අපේ ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ මහත්මයාට මා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ. පටිගත කළේ පියුමි එදිරිසිංහ. පෙරවදන මාරිස්තලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක්.